චෛතසිකයන්ට උරු. මෙන්න මේ චෛතසික ඒ කියන්නේ අර අර ආධ්‍යාත්මික සර්වචිත්ත සාධාරණ චෛතසික සහිත. චෛතසික 52ක් ගැන විග්‍රහ කරපු ඒ ඒවා ඒ ටිකයි. ඒයන් හටගත්ත ධනී භාවන කොටස් නැත්නම් සංවිධනය කරගත්ත. ඒවා තමයි. අර අවිද්‍යාවපත්යෙන් හටගන්න වැඩ පිළිවෙල. ඒක චිත්තවල පිළිවෙල තියෙන රූපතම විග්‍රහයක් වෙන්න දෙන දිනව චෛතසිකයි. අපි මේ දැන් ස්පර්ශ වේදනා ආදී වශයෙන් අපි මේ ගන්න නිගමනයයි. කාරණා දෙකක්. දැන් අපිට කවදාවත් මේ චෛතසික කියන ස්පර්ශ චෛතසික අපිට දකින්න බෑ. අපි දකින්නේ ස්පර්ශ චෛතසිකයන් ගොඩක් එකතු වෙලා. හටගත් එක ආදී මතක සටහන මතක් කරලා. මේ මතක සටහනේ ස්වභාවය ස්පර්ශවයි. ඉතින් අපි ස්පර්ශ කියලා දැන් මේ කතා කරන්නේ. ඒක වෙන එකක්. ස්පර්ශ චෛතසිකයේ ස්වභාවය වෙන එකක්. දැන් ගංගල් පුරුකෙන් පුරුක අමුල්ලා අමුල්ලා බලපුවාම ගංගල් පුරුක ඔක්කොම බලලා බලන්න පුළුවන් පස්ස බලන්න. අමල පිටපස්ස දැවුවා කියන්නේ. ක්‍රියාකාරීත්වයේ තියෙන පුරුකෙන් පුරුක අමල අමල එක. දැන් මේ විදිහට අමලලා. ඊට පස්සේ දැන් අමල පුරුක ක්‍රියා බලලා ගංගලක් වෙනවා. දැන් එහෙනම් ඒ මනුස්සයා ධනවලක් නිෂ්පාදනය කළේ නැහැ. එයා ක්‍රියාවෙන් කඩගෙන පුරුක්කන් නීමේ ක්‍රියාවලිය විතරයි. දැන් පුරුක්කෙන් ධනවලක් දකින්නත් පුරුක් අමුලයි නම් අමුලව පුරුක්ටික බෑ ආදි පුරුක්ටික. කතබල වුණා. ඉතින් අමුලව පුරුක්ටිකේ හරහා වෙන ධනවලක් වගේ. එයා පුරුක්කන් නීමේ ක්‍රියාවලිය ධනවලක් වේ. අමුලව ක්‍රියාවලියදී පතබල වුණා ධනවලක් වේ. මෙන්න මේ වගේ ස්පර්ශ චිත්තක් කරන එකින් එකට එකින් එකට ඈඳිලා ඈඳිලා පිළිබඳ කරලා. අදිටියට යනවා. මනසේ ස්වභාවයක් තියෙනවා. අතීතයේ ස්මරණය කරන්න පුළුවන් ශක්තිය. මේ ශක්තිය මතක් කරලා ගත්තා. අනර ඇමිනිච් එකට. මේ ඇමිනිච් වැලකයි අපි අත ස්පර්ශ කියලා අපිට මේවට බැට උඩා. ඔය මැනීම ඇසුරු කිරීමට බාර දෙන්න. මැනීම ඇසුරු කිරීම. ඔය මිනිස් කියන අපේ තව එක තවත් දෙයක් අර්ථයක්. දැන් මිනිස්සු ඉඳන් මන යම් කෙනෙක් මනමන උසගත්ත හත්තේ මන උස මනුස කියනවා. ඒක මැනීම. يعني මනපුව උසගත්තා. අර අතීත මතකයන් මෙනෙහි කරලා ගන්නකොට අපිට එකක් අහු වෙන්නේ නැහැ කොයි වෙලාවකවත්. ඒක චිත්තක්ෂණයකදී විතර. අන්න වීතික වීතික අප්‍රමාණය ඇහි. ඒ හැම එකක්ම මතක් කරලා මතක් කරලා හදාගත රැහැන වේන හැටි තමයි. අපි අද මේ අපිට දැනෙන ස්පර්ශය කියන්නේ වේදනාව කියන්නේ සංඥාව කියන්නේ චේතනාව කියන්නේ අපි මේ ඔක්කොම කියන්නේ. ඒකට ඒවා ඔය චිත්තක්ෂණයේ ඉන්නේ ඒක නෙමෙයි. ඒ ඒක කියනවාම හරවත් ගෝචර දහමකේ. ඒක අපි මේ අපේ මනසට ගෝචර කරපු එකක් නෙමෙයි ඒ ස්පර්ශය. ඔව් ඒ කියන්නේ දැන් ඒක යන ආකාරය. ඒ කියන්නේ හැම චිත්තක්ෂණයක් ගන්න. ආගන්තුක උපදේශේ පහළ ගැනීම. දැන් චිත්ත මනෝ මානසං හදයන් පණ්ඩරං මනෝ මනායතන මනීන්ද්‍රිය විඥාන විඥාන කර්ම. අර විඥාන ස්කන්ධයේ පතුන එකේ තියෙන අතීත අනාගත වර්තමාන කියන තුන් කාලීටම අහුවෙච්ච ඈඳා ගන්න ශක්තිය විඥාන ස්කන්ධය. එහෙනම් අපි මේ විඥාන ස්කන්ධයක පිළිලා තියෙන්නේ. චිත්ත ඒක චක්‍ර ස්කන්ධ විඥාන කියන එකද. අප්‍රමාණයක් දැන් සම්බන්ධ කරගත්තා. එන්නේ විඥාන ස්කන්ධයක්. විඥාන ගොඩක්. දැන් ගෙවිච්ච විඥානය. නැවත ගන්න මඩල කතාන. ස්කන්ධ කියන වචනේ කියන සමූහයක් කියන එක. මහ ගොඩක් කියන එක. ඔව්. ස්කන්ධයේ ගොඩක එකතුවක්. අනේ. ඉතින් ඒතකොට ස්කන්ධ ගොඩ ස්කන්ධයක් කියන්නේ ගොඩක එකතුවක් කියන එකයි. දැන් එක එක ආදව යවලා ගොඩ දෙකට බලනවා. ආ දැන් ඒ කියන්නේ ස්කන්ධ කියන වචනයක් කියනවා. දැන් කන්දක් සමානයි. දැන් කන්දක තියෙනවද ගල් තියෙනවද බොරළු තියෙනවද වැල්ස ඔක්කොම එකතුලයි කන්දක් හදලා තියෙනවා. ඒ කන්දක ස්වභාවය යමකින් පෙන්නනවා. අන්න ඒවා කෑලි කෑලි එකතු වෙලා ගොඩක් යනවා මේ ගොඩ එකට දකින්නකොට. එන්නේ කන්දක ස්වභාවය. ඔව්. ස්කන්ධය. පස් ස්කන්ධය. එහෙමත් ඒ. ඔය ස්කන්ධ පොඩි මේකක් දැන් කරන්නේ අපිටම මා කන්දක් තියනවා නම්. මේක වැලි තියනවා, ගලුන් තියනවා, පඩොස් තියනවා මේ ඔක්කොම එක ගොඩේට එක ගොඩක් අපි කියනවා. ඒ වගේ මේ පහක් වෙන පංච ස්කන්ධයක් වෙනවා. ගොඩවල් පහක් එකතු වෙලා. ඔය ගොඩවල් පහේම මතක සටහන් වලින් තමයි අපි ගොඩවල් පහම තියෙන බව දැනගන්නේ. ඔය ගොඩක් බා එක කරලා ගන්න එක පොඩියට ගන්න ඉතින් මතක සටහන. මෙන්න මේකේ පංචස්කන්ධයේ එකක් හැටියට හැවටෙනවා. ඒකෙන් කරන ආත්ම දෘෂ්ටියක් හදගන්න. ඒ කිය වස්තුවක් තියනවා කියන්නේ හැවටෙන්නේ ඒක. දැන් කණ්ඩ කියලා එකක් තියනවා කියන්නේ හැවටෙන්නේ ගල් ටිකයි බත් ටිකයි ඔක්කොම එකෙදි විදිහ බොළු බොළු ටිකයි ඔක්කොම එකතු වෙලා එක පොඩියට ගත්තාම මේ කණ්ඩක් කියලා දකින්න. අන්නේ වෙන් කරලා බලුවොත් එහෙනම් අපි දකිනවා ගල් ටික අයින් කරමුනා බත් ටික අයින් කරමුනා කණ්ඩ කියන එක අපි දැක්කේ නෑ ඒක. මෙන්න මෙයාගේ ස්තන්ධ පහ වෙන් වෙන් කරලා දැම්මට මනසේ විශ්ලේෂණය කළොත්. ඒ වෙලාවේදී අපි නම් දැක්ක ස්කන්ධය පංචස්කන්ධය කියන එක විදිහට අපි දැක්කා. අන්න ඒක. ස්කන්ධ තුමාර කළා. මරු මරු මරු කියලා ගන්නේ ප්‍රියමනාප. ඔය ස්කන්ධ පිළිබඳ ප්‍රියමනාපයක් තියෙනවා. ඒක ෂේ කළ දැමහා කුමාර වෙනවා. ඔය ස්කන්ධ කුමාර කරපම ස්කන්ධ කුමාර වුණා කියලා කියන්නේ බෞද්ධයෙක් හැටියට බලන්නේ අර කියනවා සක්කාය දිට්ඨිය දුරු කරා. සෝදාපන්නී සෝදාපන්නී පාඩපතන යයි ස්කන්ධ කුමාරයෙක්. දැන් ඉතින් මෙතනියද බලා ගන්න ඕනේ මේ අපි ගියේ ඒකජ කය, ද්විජ කය, ත්‍රිජ කය, චතුර කය කියන. මේ කය හතර පිළිබඳව විග්‍රහය කරනවා. දැන් මේක දැන් අර පරිසන්දිය ලබන මූලික අවස්ථාවයි. පූර්ණ කර්මජ ක්‍රියාකාරීත්වය සිද්ධ කරනවා. ඔය කියනා වූ මනෝ තලය ඇති කරනවා. ඒක තමයි මනවි. බාහිර ලෝකයේ ඒකට දර්ශනය කරන්න අවශ්‍ය කියන ධර්මියෝ කර්ම ශක්තිය බලයේ ක්‍රියාත්මක කරනවා. ඊට පස්සේ මේ ධර්මියෝ මනෝ තලයේ දර්ශනය කරලා දෙනවා. මෙන්න මේ දර්ශනය කරන අවස්ථාවේදී කියනවා අන්න මනෝ විඥාන. ඒ විඥානේ නැගී දර්ශනය කරමු මොකටද? අන්න මනසට ධර්මයක් දර්ශනය වීම ඕන කරගෙන. මනසට ධර්මයක් දර්ශනය වෙනකොට දැන් මේ ක්‍රියාවලිය දිහා බලාපොරොත්තු වෙනවා. ආවොත් ආවොත් කියලා ගන්න. ලැබුණා කුප්පි. ඔක තමයි අදහස. නැ බවාංගියේ තියෙන්නේ ඔන්න අදහසට අනුකූල ක්‍රියාවලියක් බවාංගිය. ඒ බවාංගිය මේ මේ චිත්ත විදි හට ගැනීමට හේතුවක්. අර මනස ධර්මයක් ඝට්ටණය වීමෙන් හටගන්නා වූ මනෝ විඥානය. හටගත්තා. ඕකේ මනෝ විඥානේ වැලක් හැදෙනවා අර හැදි හැදි පිටි පිටි යනකොට. අතීත මතක හරහාන ගෝචර කරන්න පුළුවන් නිසා. අපි ඒ වැලම බලනවා. වැලම ගෝචර කරගත්තා. අනේ වැලම ගෝචර කළා වැලම මනසට ගෝචර කරගත්තා. ඔය වැල එකක් වශයෙන් තියෙනවා. අනේ ඒක හිතක් තියනවා කියලා පේනවා. දැනෙන හිතක් තියනවා. දැන් දැනෙන හිත බලාපොරොත්තු වෙන යමක් ආවොත් ඉල ගන්නවා. ඉල ගන්නවා. මෙන්න මේ බලාපොරොත්තු වල කියනවා භවාංගයේ බලාපොරොත්තු. භවාංගයේ චිත්තය කියලා නෝදේ. දැන් භවාංග චිත්තය කියලා කියන්නේ. ආ භවාංග ක්‍රියාවලියෙන් තමයි ගොඩ නැගෙන චිත්තය. ඒක ඒ චිත්තය. එයා කර්මජ අවස්ථාවෙන් පස්සේ භවාංග නිස්පාදනය කිරීමේ ආරම්භයෙන් පස්සේ ඒකම ඊළඟ චිත්තක්ෂණයෙන් නැගෙන පටන් ගන්නවා. ඒකෙන් නැගෙන චිත්තය. කර්මජ මුල් කරගෙන නැගෙන චිත්තයේ ක්‍රියාකලාප. මෙන්න මේ ක්‍රියාකලාපයේදී ඇති වෙන්නේ අර මනසට ධර්මයක් ඝටනය කරලා දීම ඉතලා තියෙනවා. අනේ ඝටනය කරලා දෙනකොට මොකද මුක්තිය බලාපොරොත්තු වෙලා ඉන්න මනස. දැන් මුක්තියට පොරදාගන්නවා. දැන් ප්‍රියමනාපයක් අප්‍රියමනාපයක් ඒක විස්තර වෙන ඉන්න හොයන්න වෙලාවක් නැහැ කිල්ලයක්. ඒවිලා කිය අතීතයේ කිල්ලයක්. ඒ ගෑන තුල මතක සටහනේ මතක් කරනකොට. අර ධර්ම සත්‍යයෙන් අනුකූලව හැඩගස්සන්න දුන්න ගස්සන පිළි. මනෝ ආකාර පිළි. එක දෙකට වැඩෙනවා. අනේ වැඩෙනකොට අපි යම බලාපොරොත්තු වුණා නම් බලාපොරොත්තු අනුකූලව දෝෂියව බලන අදාළයි. අදකට දීතන ධර්ම සත්‍යයෙන් ගල හදලා දුන්නා. හදලා දුන්න එකත් වැඩි දෙයක් පටන් ගන්නවා. ඒක ප්‍රියමනාප වශයෙන් මනස මනසට වැඩෙනවා. අපි කියන වාස ගැනීමක් ආවා. අන්නේ දැනීම තමයි අර දෘෂ්ටිය නිස්පර්ශ කරන්නේ. ඔය දෘෂ්ටිය අර තිබුණ නැහැ. ඒක අපි නැවතත් ඒක දෘෂ්ටිය නිස්පර්ශ කරලා අපේ බලාපොරොත්තුමයි ලැබෙන්නේ නැහැ. මෙන්න මේ ගතරපද වලින් අන්න චිත්ත විද්‍යාව පහළ වීමද මුල වැදේ. ඊට පස්සේ චිත්ත විද්‍යාව මත මනෝද්වාර චිත්ත විද්‍යාව ප්‍රකරණය පහළ වෙනවා. පහළලා තියෙන අරගන්න. අරගත්තට පස්සේ දැන් ඔකද විතරක් නෙමෙයි ඔකේ. දැන් මනෝද්වාරයේම ක්‍රියාත්මක කරන ඇහැ මුල් කරගෙන කන මුල් කරගෙන දිව මුල් කරගෙන නාසය මුල් ඊළඟ ඒවා ක්‍රියාත්මක වෙනවා. ඒවරත් හරි අපිට විද්‍යා ප්‍රිය ආරමුණක් හෝ අහිංසා ප්‍රිය ආරමුණක් වශයෙන් ඇති කරවන්න ඕන විදිහට සැකේ විද්ද කරනවා. ඒ විද්ද කරන ගානේ විද්දලක් හැදෙනවා. ඇහැ මුල් පේන ආරමුණ වෙන එලාට ඒ විද්දල භුක්ති විඳිනවා. ඒක භුක්ති විඳින්න කියලා එක මේකෙන් හට ගන්නවා තවත් මනෝද්වාර චිත්ත වීදි තුනක්. පංචද්වාර චිත්ත වීදියක් වශයෙන් චක්කුද්වාර චිත්ත වීදිය ධ්‍යාන. දැන් ඇහැට රූපයක් ආරමුණ කිරීම කර්ම ශක්තිය මුල් කරගෙන විද්ද කරනවා. මේ ආරමුණ වල ඇහැට රූපයක් දෙනකොට ඉතින් ඊටාම ගැඹුරු ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ඔක හැබැයි පොතේ හරි හරි උත්තර ගන්න වෙනවා විස්තර කරලා දෙනකොට ඒක තරම් ක්‍රමයක් තියෙනවා. මොකද මේ චිත්ත වීතියක 17ක් හදගන්න තියෙන හේතු. චිත්ත වීතියේ චිත්තකල 17 හදගන්න. පංචස්ථාන චිත්ත වීතිය තමයි මේ චිත්තකල 17 හදගන්න. දැන් මේකේදී අපි ප්‍රාතිග්‍රහය කරගන්නවා. මනෝද්වාරයයි පංචද්වාරයයි ක්‍රියාත්මක වෙනවා. ඉන්න වාදී කිව්වේ මොලේත් එක්ක සම්බන්ධ වෙන්නේ මොකද්ද කියන ප්‍රශ්න නොදෙන්නේ. මොලේත් එක්කලා න්‍යාය පද්ධතියත් එක්ක මේක සම්බන්ධය මොකක්ද? කොහොමද ඒක හැදෙන්නේ කියන එක නෝදේ. ඔන්න ඉස්ලාම හටගන්නේ කර්මද න්‍යාය පද්ධතිය. මේකේ රූපේ කර්මය. මේක නිස්පාදනය කරන්නේ කර්ම බලය. කර්ම බලය නිස්පාදනය කර කර යනකොට අර අතිකෝ කාය දසකේ ගන්නවා. අර ක්‍රියාත්මක වෙනකොට අන්න ඊට අනුකූලව මොකද කරන්නේ හැම මොහොතක් පාසාම එක එක පරමාණු නිස්පාදනය කරන චිත්ත කර්මය. කර්මී නිස්පාදනය කරන පරමාණු බැලක්. එකින් එකට ඇදලා ගන්නවා. කර්මජ අවස්ථාව ඉක්ම යනවත් එකලා. කර්මජ අවස්ථාවෙන් ඉන්නේ ඉක්මනියා. හැබැයි වැරදුනේ. කර්මජ අවස්ථාව ඉක්මෙවල් කරා. කර්මයේ ජනිත කරන තන්ත්‍රය කර්මජ. කර්මයේ ජනිත කළා නිදහස් කරනවා නම් ඒක උදු ජරුකේ කියලා. උදු ජරුක කියන්නේ ඒක පරිවර්තනය වෙවි යනවා ඒක දුන්න සංඛ්‍යාව. මෙන්න මොකටක් මොකටක් පාසාම කර්මයේ නිස්පාදනය කර කර දෙන උදු ජරුක. අර කර්මජ රූපේ හදපු කාණ්ඩවල සම්බන්ධ වෙලා. ඊට අනුකූලව උදු ජරුක වෙලක් වශයෙන් හදගන්න මේ කියලා. එහෙනම් දැන් මේකෙන් හට ගන්න පිරණ රූපය. අර කර්මජ රූප මුල් කරගෙන. හට ගන්න හට ගන්න රූප. ගතියේ ගති ආකාරයෙන් ඇදිලා හිටියා. එතන නිස්පාදිනය කරනවා නිස්පාදින කර්ම දෙකයි. මෙන්න මේක ප්‍රසාද රූපය. බුද රූපයන්ගේ ප්‍රසාද රූපේ නිස්පාදිනය කරනවා ඉතාලම සිව් රූප කලාවක් මේක. යා අපි අද කියන භාෂාවෙන් කියන්නේ කිරණ රූපය. තමයි අද කියන්නේ වගේ ආ. මම කියන්නේ ඒක කරෝකාය කියලා කියන්නේ. අන්න ඒකට අහු වෙනවා ඕම ඔය ඉස්සෙල්ලාම මනෝකාය ආරම්භ වෙන්නේ. ඔය කියන කර්මජ කාය. ඊට අනුකූලව හටගන්න සිද්ධ විස්තර වෙනකොට. සිදෙන් කරත් එකේ රූපයක් හදාගෙන නිස්පාදනය නිරාද කරනවා. හදන විලා සිද්ධ ජරූප. සිද්ධකනේ අවස්ථාවේ චිත්තක්ෂණේ බංග වෙනවා. ඒක විදහාස් කරනවා අයහක් පිසු. විදහා කරනවා ගතියේ ගතිය නිසා ඒකට අනුකූල දෙන්නේ ඒක තරපත් වෙනවා. මෙන්න මේ වෙන සිද්ධ ජරූප. මේක කර්මජ රූපේ කරා තව ටිකක් ගණකමයි. ඒ රූපේ ඒවා කියලා කො අනන්ත අප්‍රමාණයක් එකතු වෙලා එකතු වෙලා හැදෙනවා. දැන් අපිට ගණීපාන කිරණ රූපයක් හම්බුනේ. මෙන්න මේ අවස්ථාව සිද්ධ කරගන්න. දැන් මෙන්න මේක තමයි අපි අර ගන්ධබ්බයන් ඉන්න අන්තරාබයි කියන්නේ. අර අඳුරයි. ඔන්නේ චිත්තද රූපය. දැන් මේ චිත්තද රූපේ අක්ෂේ විහිදියා. ඒකේ කායික ආකාරයේ ප්‍රමාණය ඔක්කොම ඉස්සෙල්ලා කර්ම ශක්තිය නිගමනය කරා. ආ බ්‍රහ්මයාරකින් චිත්තද රූපය. ගන්නක ආහාරද රූප නැහැ. දැන් ඒකජ කායේ තියෙනවා ද්විජ කායේ කියන්නේ. දෙවෙනි කායේ කියන්නේ. හටගත්තා නම් යම් රූපයක්. ඒ හටගත්ත මොහොතේම ගන්න ඒක අපේ මේ චිත්තක්ෂණේ නිදහස් කරපු ගාව. නේද? මේ කර්මක්ෂණේ නිදහස් කරපු ගාව. ඒක පරිවර්තනය වෙන්න පටන් ගන්නවා මේ කාලයක් තමයි කාල පරිවර්තනයේ වැඩි. පරිවර්තනයේ වැඩි ඉරිදු පරිවර්තනයයි බාධා වෙන්නේ. යමක් හටගත්තා නම් ඕක ගෙවි ගෙවි යනවා විලාස වෙනවා. ගෙවි ගෙවි යනකොට දුන්න සත්‍ය එක එක රවමක් ප්‍රමණය වෙන වෙන ගානේ ඒක දුන්න සත්‍ය ගෙවිලා යනවා. අන්න උතුල කියන්නේ ඒකයි. ඒකේ කියනවා. කර්මයෙන් ජනිත කරනවා, චිත්තයෙන් ජනිත කරනවා. කර්මයෙන් ජනිත කරනවා කියන එක කාරණා දෙකක්. එකක් තමයි පූර්ව කර්මය මුල් කරගෙන පටිසන්ධිය ජනිත කරලා තියෙන්නේ. එතන පටන් ගන්නේ චිත්තජ රූපාර ගන්නකොට චිත්තජ රූපේනු ජනිත කරනවා. කර්මජ රූපයන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් එක්කෝරණ පටිසන්ධිය ලබා දෙන ක්‍රියාත්මකයේ පටිසන්ධිය ලබා දුන්නා විතරයි. පටිසන්ධිය ලබා දුන්න ප්‍රවෘත්ති වශයෙන්. ජීවත් වෙලා ඉන්නකම් පවත්තන්න කර්ම සත්‍යයට ඒකට ඇදෙනවා. ඒකත් පෙරිදි කරපු කර්ම සත්‍යයන් මේකට සම්බන්ධ වෙනවා. නේ නේ. ඒ කර්ම සත්‍ය තමයි ප්‍රවෘත්ති කර්ම සත්‍ය. ප්‍රසාද රූපය කියන්නේ ඒක හදාපු කායික ඵලය. ඔව් කර්මද කර්මද සිත්ද දෙකෙන් නිස්පාදනය කරලා දෙන්නේ ප්‍රසාද රූපය. ඒ ප්‍රසාද රූප ඒකේ දුන්නාට පස්සේ ඊට පස්සේ උපදේ රූප කරා පරම්පරාව වටේ. ඒ ඒ ආකාරයේ ඒ ඒ සතාගේ ආකාරයේ ඒ වැඩ වැඩ අරගෙන ඒ ඒ වර්ණ මතු කරමින් අර දුර්ගාන්ත වල තියෙන යටි වර්ණයක් තියෙනවා. ගන්ධයක් තියෙනවා. ඒ ඒ දෙයක ගන්ධයන් වර්ණයන් ඇති කරලා අරගෙන අන්තිමට ඇති කරන අර ගත්ත කර්මජ ආකෘතිය තමයි. මෙන්න මේ ආකෘතිය රක්කුල්ලා ආවට පස්සේ මේකට කියනවා සංජාතක. ධර්මයෙන් කියනවා අර පෙළ අපි පෙළ දාමද මේ තේරවාදී බුදුහමනෝ කියනවා අන්තරාවාදී කියන එක නෙමෙයි. ඒකවල මේකත් ඔන්න පස්සේ ඕනින ಜಾති සංජාතක. සංතප්ප ආදි වශයෙන් නිරතාකාරයෙන් දෙන්නා දෙන්නා. සංගේ සබුලේ සංතප්ප නැතු. සංගේ ඉන්ද්‍රගතේ සංතප්ප නැතු. මේක දෙන්නා. සංගතයක්. ඊට සංජාතක ඊට දුරුදා. මේ නිකන් කවන ගන්නේ. බුදුරණන් කියනවා සංහා උපාදාන වලින් ජීවත් වෙන අවස්ථාවට නම් වදකට පරිබ්‍රාජ ගන්නකොට බුදුරණන් වහන්සේ ස්වාමීන් මේකත් අත්හැරලා මඩුකායකට ගියේ. ඒ වෙලාවේ කුමක් උපාදානයකින් මේ හැකියා ජීවත් වෙනවා. බුදුරණන් දෙනවා නම් වද මේකත් අත්හැරලා මඩුකායකට ගියේ. ඒ වෙලාවේ සංහා උපාදානයකින් ජීවත් වෙනවා. දැන් බුදුරණන් බුදුරජාණන්ගේ දේශනා කරන දෝත්‍රික ටික හොඳට පැහැදිලිව දෙන්නක් තියෙනවා. මේකයි අත්හැරලා මඩුකායකට ගිය අවස්ථාවක් තියෙනවා. අන්න ඒක කියන්නේ. ඒ කියන්නේ ඒක නෑ උපපන්නෝ කියන එක නෑ අනුපන්නෝ කියන එක නෑ ඒත් ඒක ගන්න. ඔය උප්පත්තිය කියන වචනේ සම්බන්ධ වෙනකොට ඒක කියන්නේ ලෝක සම්බන්ධයක්. ලෝක සම්බන්ධ උප්පත්තියයි ඒ වගේම සූත්‍රම විග්‍රහ කරන උප්පත්තිය ඉස්සරේ ඒක. අර ලෝක සම්බන්ධ උප්පත්තිය කියන්නේ ලෝක සත්‍යයට වැහිලා තියෙනවා. ඒක දිනුම් තමයි වැහිලා තියෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ දිනුම් ගැන විස්තර කළා කියලා. ජාති සංජාති ඔක්කාන්ති අධිනිපාති සංදානම් පාතු භාව ආයතනන පටලාව හැම උච්ච කිවිතුවේ ජාති. මේ කාරණා හයක් පැහැදිලි කරලා දෙනවා. ආයතන ප්‍රතිලාභී කියන්නේ ආයතනන්නේ නැවත ලැබි. ඔය දරුවේ පස්සේ ඉඳලා ඇහැට රූපේ එනවා හඬක් තියෙනවා දැන් ආයතන පහළ වෙනවා. ආයතන කියන්නේ ආයතන. දැන් ඇහැ ආයතනයක් නෙමෙයි. ඇහැ බුදුරක් විතරයි. ඇහැ ඉන්දියක් විතරයි. ඒක ඒක ඉන්න පුළුවන්. ඒකමත් තමයි. නමුත් එකින් එක දෙයක් තියෙනවා. දැන් මව්කගේ දරුවෙක් ඉන්න අවස්ථාවක දරුවාගේ මනෝද්වාරය ක්‍රියාත්මක වෙනවා. සක්කායතන රෝතාගෙන ආදී වගේ විහාරි ලැබෙන්නේ නැහැ. ඒක ක්‍රියාත්මක වෙන්නේ මෙහි වෙන්න ඕනේ. මෙහි වෙන්න ඉතලා තියෙන දැනීම කියනවා. අය මනෝද්වාරයේ මුල් කරගත්තද? අනිත් දැනීමෙන් පිරුණාට පස්සේ දැන් මෙතින් අපි දැනගන්න ඕනේ එකක් තියෙනවා. මොකද දැන් ඔය චිත්තක්ෂණ 1000කට හිත විද්‍යාව ප්‍රතිශේෂයෙන් බලා ගන්න ඕනේ. කොහොමද චිත්තක්ෂණ 1000කට සීමාව? ඇයි ඒක 1000කට හිත විද්‍යාව හදින්නේ? මනෝද්වාරයෙන් එකක් තියෙනවා. මනෝද්වාරයේ තියෙන චිත්තක්ෂණ 1000කට හිත විද්‍යාව. එහෙම නැත්නම් ඒකට අනුව හිත විද්‍යාව. අර පංචස්කාරයේ විකට දැනගෙන චිත්තක්ෂණ 1000කට හිත විද්‍යාව. හිත විද්‍යාව හදන එක ඉස්සරහින් හදගත්තා නම් චිත්තක්ෂණ 1000කට හිත තමයි නවතින්නේ. අ හිත විද්‍යාවේ භාගය කියලා නවත්තන්න පුළුවන් චිත්තක්ෂණ ඒ වගේ දැන් මේක පෙන්වන්නේ කතා අක්ෂර 13 ගන්ටා. ඔය කාර්යය කතාවට දෙන්න තියෙනවා. යතෙන ආරේ පෙන්වන්නේ ගන්ටා ආරේ පෙන්වන්නේ ගන්ටා කියන්නේ. මොනවද ගන්ටා? ගන්ට කියන්නේ ගත්ත දේ. ආට රූප ගන්න වෙනවා, කායික ඒවා ගන්න හත්ද ගන්න වෙනවා. මේ මිල ඔක්කොම මනකල ගන්න වෙනවා. දැන් මේ ඇහැට රූප පෙන්වනවා කිව්වා, චක්කු විඥාන කිව්වා, ඒ වගේම රෝත විඥාන කිව්වා, මේ සියල්ලම මනෝ විඥාන. මේක බුදුරජාණන් වහන්සේ උපමාවෙන් පෙන්නලා තියෙනවා හරියට ගින්නක් අරගෙන. දරවලින් අවුලනවා, පිටු වලින් අවුලනවා, තෙල් වලින් අවුලනවා, මේ මේ ආදි වශයෙන් අවුලනවා. දරකින්න දරවලින් අවුලනවා, දරකින්න තියෙනවා. පිටු වලින් අවුලනවා, පිටු කින්න තියෙනවා. තෙල් වලින් අවුලනවා, තෙල් කින්න කියනවා. ඉන්නේ එකම. මේ දෙකක්. එහෙනම් ඒ වගේ චක්කු විඥාන පහළ වෙනලාට මනෝ විඥාන පහළ වෙන්නේ නැහැ. ඒක විඥාන වෙලා ඉන්නේ. ඒකත් විදියට. යම් කෙනෙක් විඥාන වැල් දෙකක් පිටු කට්ටියකට. ඒක හැ. ඒ ගානවල චක්කු විඥාන පහළ වෙනකොට ඒක විඥානයක්වත් ඉවරයි. වේගයේ තත්ත්වයට කෝටි ලක්ෂ ගණන් නෑ ඒ තරම් වේගයේ යන නිසා මේ චිත්ත වේගය අධි වේගයෙන් ගමන් කරනවා ඔව් ඔව් දැන් ඥාන පහළ වෙනකොට වෙන තියෙන්නේ ඒකේ යථාර්ථය දකින්න දැන් බොරුව බොරුවක් හැටියට දැක්කට පස්සේ ඒක වැරදින්නේ නෑ අයික උඩ ඒකට ඥානය කියන්නේ බොරුව ඇත්තක් හැටියට හිතාගත්තොත් විඥානය කියන්නේ අන්න චක්කු ඥාන හොද ඥාන වෙනවා හරි හරි අපනාට යන්නේ ඒකේ තමයි ප්‍රධාන සම්පූර්ණ වෙන්නේ. ඔව්. ඒක ඒක වෙන්නේ ඒකයි. ඒ කියන්නේ ඒව කවදාම පවත්න්න මේ මඩු පවත්න්න කියන නෑ නේද? ආයින් ජාති කියන වචනේ කියනදී නැවත වාරයක් දිගටම ඒවා හේතු වෙන්නේ නැහැ කියන්නේ. ආයින් ජාති කියන අර්ථය ඒකයි. ඒක ඒ විඥාන හටගත්තට ඒකෙන් හට ගන්නා වූ ත්‍ක්කේ යන්නේ නැහැ ක්‍රියාත්මක වෙලා අවිද්‍යාපත්‍ය සංකාන කියන විශේෂ ක්‍රියාවලියට වැටෙනවා. අනිත් මාත්‍රිය ඉතුරු වෙනවා. මාත්‍රියෙන් හට යනවා. මාත්‍රියෙන් අලු චන්දරාගයක්. චන්දරාගයක් තිබුණා තමයි එකිනෙක අලු වගේ අපි ඒක බැලුවේ. චක්කු විඥාන නෙමෙයි චක්කු විඥාන. නමුත් අර තීන විඥාන විදිහට තමයි තියෙන්නේ. මේක එක දෙයක් තමයි. වයි ඒක බැලු සංගරාගේ. සංගරාගේ අවිද්‍යාවට ගන්නවා. අර ප්‍රකෘතිය කියන. මේකේ තීන හැටිම දකින්න අපි එනවා. මේ තීනදී යථාර්ථය නම් එහෙම දෙයක් නෙමෙයි කියත් අපි ගිනිත් නෙල්ල කලකොරවලට ගිනිසවම අපි දැක්කා. අපි ගාවට ඉන්න ගිනිසවම පිළිබෙන්නේ ගිනිසවම මොකද කියනවා. ඒ පිළිබෙන්නේ පියාගේ වැරදීමේ ක්‍රියාව නිසා මේන මායාවක් නැතුව අපි අහවත්තන් අපි ඒක දකිනවා. දැන් පොඩි ළමයි ඕක දකින්න කියලා ඉන්නවා නම් ඒක දැකේ නැති තේරුම් ගන්න බැරි ඉන්නා ගන්න ආන්ති වලල්ලා කියනවා ඒකට ඔබයි. ඉවලල්ලා කියනවා ඒක මෙතන ඔබයි. අර ටික ගන්න අපි එකට බහි. ඒ වගේම චිත්ත වීති ක්‍රියාවක් කියන දන්නවා. අපි ඉතින් විඥාන කියන වලින් නේ ඒ ඥානෙ ඇත දැකලා. මේ යාර විඥානය පිළියා කියන අදිනත් කියන්න බෑ. සංකාරපත්‍ය විඥාන කියන එකද පහළ වෙන්නේ. සුදල මූලපත්‍ය සංකාර සංකාරපත්‍ය විඥානද තව කරගන්න. ඒක ආර්ය මාර්ගය අනුගමනය කරගෙන යන අවස්ථාවක්. ඒක ඒක කියන්නේ මෙන්න. කුසල මූලයේ වැඩි වෙන යනකොට යම් කිසි ආකාරයකට වැඩහිමක් තිබුණා. සමස්තේ වැඩෙන්නේ. වැඩේ නැති හරිය විඥානවලයි. වැඩේ කාර්ය ඥානවලයි. මේ අවතර මූලපත්‍ය විඥාන කියන අවිද්‍යාපත්‍ය සංකාර සංකාරපත්‍ය විඥාන කියන කොට තමයි. කුසල මූලයේ කවදාවත් අපතර වෙන්නේ නැහැ. කුල කුසල මූලයේ අනුවදේ තමයි කුසල මූලය. ඔව්. අලෝභ කුසල මූලං අතීව කුසල මූලං අපෝම කුසල මූලං. වෙනස් කරගන්න. ලෝභ ලෝභ කියන මොනවයි අපි කරන්නේ? අකුර මුල හැම වෙලේම අවිද්‍යාව පැත්තෙන් හටගන්නවා. උදර මූලයෙන් හටගන්නේ අකුසල. උදර මූලයෙන් හටගන්නේ කුසල. අනේ ඒක කුසලයි. මේ විද්‍යාව ගන්න කියන්නේ ගැටි සම්පූර්ණ වෙලා එනකම්. සම්පූර්ණ විචාරිය කුසල. ආ ඒක අකුසල. මේ ආර්ය මාර්ගයේ පූර්ණේ කරනදාකල් අවිද්‍යාව ඉවරයි. ආර්ය මාර්ගයේ දෙකෙන් පහක් පූර්ණ වුණා. අවිද්‍යාව දෙකෙන් පහක් වුණා. ඉතින් කියන්නේ අනේ අවසානයේ අන්තිමන රූප රූපලාස අරූපලාස මාන උද්දක අවිද්‍යාව වෙන කාටි බල. අන්න අවිද්‍යාව උනට පස්සේ අවිද්‍යාව පැත්තේ හරගන්න විඥානය කවදා පහළ වෙනවා. ඒක තමයි ආර්ය මාර්ගය අර තමයි හේකය. අපතර මූලයක් තියෙනවා. අයි ඒක අපතර මූල කියනකොට යම් අඥානං අදත්තනං අනවිසමයෝ අනනුබෝධෝ අනනුබෝධෝ අපපටිවිදෝ මේ ආදි වශයෙන් පෙන්නගෙන තියෙන අවිද්‍යාවේ කාරණා විදිහට. සතරාගින් සත්‍ය පිළිබඳ යම් දැනීමක් නැහැ. අඥාන බවක් නැහැ. එතන පටන් ගෙනම අන්තර මූලික නැති. අන්තර මූලික කියන්නේ අවිද්‍යා මූලික. නෑ අවිද්‍යා භව මූලික. ඕකේ මොකෝ අපසල මූලයන් අයන් මුත්තේ අවිද්‍යාවේ අන්තිමට කෙලවර කරනවා. අන්නේ. ඒක එකක් විතරයි. ඒ අන්තිමට පහත් පාට ආගන්තුක පරිලෙකින් දීලා දීලා ගෙනියනවා. අන්තිමට වෙන්නේ මොකෝ අපසල මූලයන්. මේක තමයි අවිද්‍යාවට සම්බන්ධ කරන්නේ ලෝභය කියලා කියන්නේ. වේදනා තරම් තේන අවස්ථාවක් තියෙනවා. ඒක රෝවන් හස්ලා ගන්න අනා ගන්න අවස්ථාවක් තියෙනවා. මොකද සුද්ධ කරගන්න. අරිහත් වෙන පස්සේ ඒක මොකද සුද්ධ කරලා ඉවරයි. අන්තර බබසරුලා කිව්වේ ඉස්සන් දෙකට ආවනේ. ඔය ඒක කියලා කියන්නේ තව සිත්තේ වෙන වෙනස් වෙනවා. සිත්තේ වෙන දෙයක් නැති කෙනා සිත්තේ කියලා ඉවරයි කියන්නේ. අනාපන. එයාට අරිහත් වෙනවා කියන අදේ. මේ ඒක වෙලා තීන්දා කරලා අවිද්‍යාව තියෙනවා. දැන් අන්තිමට අනාගාමී කෙනා තව තියෙනවා. අර එයාගේ තියෙන අවිද්‍යාව කියන්නේ රූපාන්තරේ දකින අවිද්‍යාව විතරයි. ආත්මදෘෂ්ටිය. හා. අපි ඒක දෙනවා. ඔව් දැන් පිටස්සන දාහක යනවා කියන්නේ බලන්න. ඒ හැම එකකම තියෙනවා කම්පන ඒකට නියම. ලෝකේ යම් අපි පිටතර කිව්වා. පිටතරල කම්පන ඒකට නියමයක් තියෙනවා. ඒකට විමින් පත්තු කරලා ඒ කම්පන දාන නිවිලා. හයියෙන් පත්තු කරලා ඒ කම්පන දානවා හයියෙන් යනවා. හැබැයි සම්ප්‍රණ ඊට ගාන එකක්වත් අඩු වෙන්නේ නැහැ වැඩි වෙන්නේ. සත්තරන් වල සත්තු වල දෙකේ සම්ප්‍රණ ගානක්. ඒකට පාලෝසක් විතර කරගත්තොත් ඒ ලෝක දෙක විතර දෙන නිවි සම්ප්‍රණ ගානක්. ඒක ඒක ඒක ඒ වගේ අපි අපි චිත්තස්තනය හට ගැනීමකට හටගෙන වස්තු රූපයක් හටගත්තා. වස්තු රූපේදී යමක් ඇති. ඒකත් සම්ප්‍රණ ගානක් තියෙනවා ඒ ගැනීමේ සම්පාදනය. ඒක නේද? නෑ ඒකේ ඒකේ උරුමවන ස්වභාවය. ගතිය පිළිගන්න. දැන් ගතියට ගතිය මුල් කරගෙන තමයි වස්තු රූපේ ආරම්භ වෙන්නේ. මේ ගතිය මුල් කරගෙන හටගන්න එකේ හට ප්‍රතිපලයක් වස්තු රූපේ. ඔව්. ඒ වගේ වස්තු රූපේ යමක් වැඩුණොත් ඒක සම්පූර්ණව 17 කියලා නවතිනවා. ඒතකොට මේ වස්තු රූපේ තමයි අපිට මේ අපේ මනෝද්වාරයට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ගැනීම සම්බන්ධ ගැනීම ගෙන්නේ. අපේ මතකයේ කියන්නේ මතක කොහෙද තියෙන්නේ? අර මතකේ තියෙන ලෝකේ තමයි නාම කෝෂය. නාම ගෝත්‍රය අන්තර්ගත වෙලානේ නාම ධර්මයටයි රූප ධර්මයටයි මෙන්න මේ නාම නාම ධර්මයත් එක්ක සම්බන්ධ කරන්නේ නාම රූපයත් එක්ක සම්බන්ධ කරන මාධ්‍යය තියෙන වස්තු රූපය ඒ වස්තු රූපේ නාම නාම ධර්මයත් එක්ක බැඳලා තියෙනවා යයි ගතිය ඒ වස්තු රූපේ අනිදස්සනං අපටිකං ධම්මායතන පරිහාපන්න රූපක් කියනවා මේක නයි කියන්නේ ධර්මායතන පරිහාපන්න රූපයක් කියනවා නම් ඒක මනසම සම්බන්ධ රූපයක් මනෝ රූපයක් මෙන්න මේ මනෝරූපය තමයි වස්තු රූපය වගේ හටගන්නේ ඉතින්ලා. ඒ මේ මනෝරූපයේ ස්වභාවය ඒක ධනීභාව නෙවෙයි. ඒකෙන් හටගන්නා රුද්ධාස්තකය. අන්නේ හටගත් රුද්ධාස්තකේ පාටපත් වෙනා by the ඒකේ දැනෙන්නේ. විස්පස්ස ඒකට ඇතුළේ වේදනාවේ විරුද්ධ වෙනවා. ඒක දැන් සංඥා ඒකට විරුද්ධ වෙනවා. වේදනා ඒකට විරුද්ධ වෙනවා. මානසිකාර ඒකට විරුද්ධ වෙනවා. මේ විදිහට ඔක්කොම ඉන්නේ. සුද්ධාන්තකේ සුද්ධාන්තකේ වස්තුූපේ සුද්ධාන්තකේ. ඒකට අයිතිවන්නා වූ වස්තුූපේක අයිතිවන්නා වූ ජීවිත රූපයක්. වස්තු දකලා කියන්නේ. ඒකත් එක්ක හිතුවා 10ක් වෙනවා. හැම වෙලේම වස්තු රූපේ පරිවර්තනය වෙන්නේ මිනිස් ගතිරන පරිභ්‍රමණය වෙන්නේ පවතී. පරිවර්තනය වෙන්නේ පරිභ්‍රමණය වෙන්නේ මනෝ ලෝකය හා සම්බන්ධව පවතින ඉතරයි. අනිත් පවතින්නේ ඒක හා සම්බන්ධයි. දැන් චක්කුද්්වාරයෙන් එනකොට එක අර කර්ම ශක්තියම නිකුත් වෙන කල රූපය. ඒකෙන්න චක්කු රූපය. ඒක චක්කු දකල රූපය. කලින් ඉන්නාලු කියන සෝත රූපය කියලා කියනවා. ඒක සෝත දකල රූපය. නාහින් නිවාස් පස්ස ලබන්න දාන රූපය. මෙන්න මේවා උපාද ලබන දිවවා ලබන. කයින් මේවා ගන්න කාය ගන්න. මෙන්න මේක ඔක්කොම. අර භාවතට ගියක් සයිතව. මේ ජීවිත රූපේ රයිතව තියෙන. අර කියන වස්තුතකේ හා සම්බන්ධයි. ළඟයා විහංගකට වැඩිලා. ධර්ම ශක්තිය ළඟලට පොඩි අහලා. ඔව්. දැන් මේක අදලා කියනවා මනස බලාපොරොත්තු වෙනා වින්දනය. වින්දනය ලබන්නේ ලෝකෙ. ලෝකෙ ඉතර වින්දනයක්. ලෝකෙ කියන වින්දනයක් අහක් තියෙනවා. ආපෝ තේජෝ වායෝ පඨවි ආකාශ. ඒ පහකින් ඉන්ද්‍ර ලබන. ලබන විඥාන පහළ වෙනවා. විඥාන විද්‍යාව ලබන්නේ. විඥාන විද්‍යාවයි කියන්නේ මනෝ ලෝකය. භෞතික ලෝක බාහිර ලෝකයයි පංච පංච විඥානයවත් චක්ක විඥාන ගෝත විඥාන ආදී පහළ කරනවා. දැන් පංච විඥානෙන් අල්ලන්නේ මේ බාහිර ලෝකේ ලෝක ස්පර්ශය. ලෝක ස්පර්ශය දක්වන්නේ. දැන් මේක සාකච්ඡා කීයක්. අයි මේ හයක් අතර පහක්ම ඉන්දිය හටගන්න. ඒක තමයි තෝරා ගන්න දවසේ. දැන් අපි හිතමුකෝ අර වස්තු රූපේ කියන එක අරගෙන. අපි වස්තු රූපේ කියන එක යටි චලනය කරනවා. මේ ස්පර්ශය අත්තරමක් තියෙනවා නම් ඒ ස්පර්ශ වලින් තමයි මේ ලෝකය අතුරු කරන්නේ. අපිට ඕනකම තියෙනවා මේ ලෝකෙ විඳින්න කරන්නේ. විඳින්න. විඳීමට අවශ්‍ය කරනවා ස්පර්ශය. ඒක මේ ලෝකෙ ඔක්කොම. ආපෝ තේජෝ වායෝ පඨවි ආකාශය. මේ පහකින් තමයි පංච මහා භූතයන්ගේ තමයි ලෝකේ නිර්මාණය කරන්නේ. පංච මහා භූතයන්ගේම ස්පර්ශ ලබාගෙන ආස්වාද වෙන්නේ මනස බලාපොරොත්තු දැන් මම ඒක බලාපොරොත්තු නම් මේවා දුන්නොත් තමයි වෙන්නේ. දැන් මේවා දෙකේ අවිදිනේ කොහොමද? දැන් අපි මේක ලඟින්න මෙන්න මෙතන කියලා. යන්තරමක් යොන්තර බලන්නේ. යන්තරමක් ගහී බවන්ට විස්පර්ශය. මේ පස් ආකාරයේ විස්පර්ශයක් ඕනේ. පංචමහා භූතයන්ගේ විස්පර්ශය ලබා ගන්න. දෙකකින් ලබන්නද? මෙන්න මේ නිසා. පස්සාකාර ඉන්දියක් වන පංචමහා භූතයන්ගේ විස්පස්සය වෙනේන බුද්ධි. දැන් මනසට මනසට විස්පස්ස වෙන්න ඕන. මනසට විස්පස්ස වෙන්න වස්තු රූපේ විස්පස්ස වෙන්න ඕන. වස්තු රූපේ එකපාරක් විස්පස්ස වෙද්දී අපි කම්පන මුල් වාර 17ක් යනවා. අන්නේ කම්පන වාර 17 දී ඇති වෙන්නා විස්පස්ස 17 තමයි. වේදන හින්දුලි කරන්න වෙන්නේ මනසට. වෙන කමක් කර්මජී කරන්නේ මේ විඳිරි දාන දෙකේ ක්‍රියාවලිය හදාගන්න. අර චිත්තක පහළ වෙන්නේ ඒක ප්‍රතිපලය වශයෙන්. අර චිත්තකෙන් තමයි විඳන ලබන්නේ. කර්මද විඳන. විඳනකේ චිත්තක. කර්මද බලය කරන්නේ ඉඳන් පහළ කරලා දෙන්නේ. ඔව් අන්න ඒකයි කියන්නේ. ඒක තමයි නේද? යලි බටබන්න කන්නේ ඒක වාචික කරක් වෙනවා. ඔව්. ඒකයි යන්නේ හැම මොකටක් වාසන. ඔව් දැන් වීදි වල පස්සේ ඒක කර්මද හස්තියේ බලාපොරොත්තු වෙන්නේ ඒක කරන්නේ වීදි හදන්න. අවශ්‍ය කරන මූල ගත්ත යන්නේ දහස් යම්කි දෙන්නේ. ඊට ඒක තත්තු වල තියෙන. ඊට වෙනසක් යක් ඒකෙන් පිටලා වර්ණන කම්පන යනවා. ඒක ඊමත්‍රි කම්පන වර්ණන බුද්ධි විද්‍යාව. ඒකට තව එකක් ගන්න. ඒකට ගණක දෙකක්. ඒක ඊට පස්සේ කම්පණය කරනවා. දාංගා සත්‍යයක් ඒක සබත් සම්බෙන්නේ නේනවා. ඒක වැඩි වැඩි බලවත් කම්පන වර්ණන අර විදිහට යනවා. කම්පන වර්ණන සමානයි. තම කම්පන වර්ණන වල බලය එකිනෙකට වැඩි. මෙන්න මේක ගිහිලා අතර ඔරොත්තුවේ අන්තිම මට්ටමේ ඉගෙන ගන්න පුළුවන් ඊළඟ සම්බන්ධතාව සීගා. මෙන්න මේවා. අර වස්තු රූපේක පංච මහා භූතයන්ගේ ස්පර්ශම ගන්න ඕන. වස්තු රූපේ මාර්ගය. මේ කම්පනවල පස් ආකාරයෙන් කම්පනින් ස්වභාවයක් තියෙනවා. දැන් මේක මේකට අපි කිව්ව ආපෝ තේජෝ වායෝ පඩවි ආකාශ. ඒ අපි කිව්ව පහක් කියලා. මෙන්න මේ පහේ ආකර්ෂණය අපි ගන්න ඕනේ. මේ පහේ ආකර්ෂණය ගන්න. ඒකට ගැළපෙන්නා වූ සතා පහක් අපි තියෙනවා. මෙන්න පහ ඡන්ද වල නිසා. ඒකට ගැළපෙන ඉන්ද්‍රිය පහක් මේ සඳහා ක්‍රියාත්මක වෙනවා. කර්ම ශක්තිය ඉන්ද්‍රිය පහක් කරනවා. මොකද හේතුව අපේ බලාපොරොත්තු තියෙන්නේ පස් ආකාරයක ඉස්පස්ස බුද්ධිය ගන්න. ඒක තමයි අපේ බලාපොරොත්තු. අපියාගේ බලාපොරොත්තු ප්‍රසාරණය වෙන ලෝකෙට. ආකාරය වෙන්නේ විඳින්න. විඳින්නේ පස් ආකාරයකින් ලෝකෙ ලබන්නේ. පස් ආකාරයෙන් මුළු ලෝකෙම විඳින්න ලැබියයි. එන පංච මහා භූතයන්ගේ විඳින්න ලබන්නේ පස් ආකාරයෙන් ගන්න. ඒක හේතුවක් තියෙනවා. එකින් එක මේ ලෝකයේ තිබෙන රූප